තව තියෙනවද ප්‍රශ්න? එහෙම ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ හතරවන ධානයේදී හුස්ම නවතිනවාද? සමහර දේශනවලදී එසේ නවතින බව දේශනා කරනව මම අසා ඇත. නවතිනවා නම් කොච්චර වෙලා පෘථග්ජන පුද්ගලයෙකුට සිටිය හැකිද? යයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. සතරවෙනි ධානයට යනකොට කාය සංස්කාරය සංසිඳෙනවා. සංසිඳෙනවා කියලා කියන්නේ ඒක ඊටාත්ම අවම ස්වરૂපයකටපත් වෙනවා හුස්ම වැටෙනවද නැද්ද කියලා හොයන්න බැරි මට්ටමකට එන්න පුළුවන්. හැබැයි ඉතින් ආනාපාන සතිය හෝ විදර්ශනාව හෝ කරන්නේ මනසින් උනා ඒ කියන්නේ ඒ පිළිබඳ සති සම්පජඤ්ඤය පවත්වන්නේ මනසින් උනාට එතනත්තගේ කය නඩත්තු වෙන්න ඕනනේ. ඉතින් කය නඩත්තු වීමේ ක්‍රියාවලිය කොහොමත් කෙරෙනවා. හැබැයි එතනදී ඊටාත්ම සංසිඳුණු ස්වභාවයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ.